ඒකට නිදර්ශන වශයෙන් පෙන්වන්නේ බුලත් ටික කාපුවාම බුලත් ට ඇත්තරම හරිම පැංගිරි. බුලත් කොලෙත් පැංගිරි මේ මේ පුවක් කැල්ලත් පැගිටි අය ටිකක් වෙලා කකා ඉන්නකොට අර බොහෝම නිකන් අමුතුම කිරි රසකට එනවනේ. ඉතින් අපි කරන්නේ ලොකු බුලත් කටක් කවනවා අම්මට. ඒ කිරි රස උනාට පස්සේ අම්මයි කටින් උදවගෙන කනවා. එතකොට අපිට අර මුල් කැල්ලේ ඉන්නේ නැහැ. ඒ වගේ නෙල්ලිගිරිය කටේ දා ගන්නකො. පුදුම පැංගිරිනේ. ටික වෙලා ගිහලා වතුර ටිකක් බනකොට බැනිලා වෙනවනේ. මේක කවදද අපේ ලංකාවෙන් ගිලි උනේ? මේ මේ ගැඹුර අපේ බුද්ධ ධර්මයෙන් කවදද ගිලි උනේ? ඒක අපිට කියන්න බෑ විදේශ ආක්‍රමණ නිසා වුණයි කියලා. ඒක අපිට කියන්න බෑ මේ බැමිණිතියා සහය ආවා, කරකොල සෑය ආවා. නෑ ඉතින් ගිලි වුණා. 2500 වෙනකොට 1956 වෙනකොට එක එක්කත් ලංකාවේ සත්‍ය දන්නේත් නෑ, කරලත් නෑ. ඉතින් 50 ගණන් වල වුන් දැන් අපි ගණ අවුරුදු 70 සයිස් එකේ දැන් මං වගේ නාකියෙක් තමයි. හැබැයි 50 ගණන් ඕනේ අවුරුදු 1970 වට ඉස්සෙල්ලා ඉපදිච්ච කෙනෙක් හිටන්න. ඒ කෙනෙකුට තේරෙනවා අද වෙනකොට කොච්චරක් මිනිස්සු සතිය වඩනවද පිටරට වල කොච්චර පරිේශන කරනවද කොච්චර ප්‍රතිඵල පෙන්ලා දීලා තියනද අපිට දැන් තමයි පස්ස පැත්තට අවු වැටලා තියෙන්නේ නැගිටින්නේ මෙච්චර කල් අපිත් හිතාගෙන හිටියේ අපිත් බෞද්ධයෝ තමයි අපිත් හොඳ කෙලිකාරයෝ තමයි අපිත් හොඳට පිංකම් කරන කට්ටිය තමයි. ඒව නරක නෑ. ඒව නරක නෑ. කොයි පිංකම සතියෙන් කරද හැකියි. නමුත් මේ සතිය කරන්ඩ මොන අරමුණක් දිහා බලා හිටියත් ඒක එnde end ගෙවෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකතේම සුදු වෙලා. උගමි ගෑනුන්ට වෙනමයි පිරිමින්ට වෙනමයි ආම්දුරන්ට වෙනමයි ගීයන්ට වෙනමයි නෑ. ආන්නේ දේ වෙනකොට තියෙන අර ඝර්ෂණය, ඒකේ තියෙන අර පීරිගාන ගතිය, ඒකේ තියෙන දරතය, ඒකේ තියෙන පරිලාහයේ මේ ගෙවීමක් සිද්ධ වෙනවා. ඒක තමයි අනිච්චං කියලා කියන්නේ. පටන් ගන්නකොට ඕනම දෙයක්ක තියෙන මහා වෙහෙස කර ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ආදුනික ගතියක්, කෝඩු ගතියක්, කෝල ගතියක් තියෙනවා. කමක් නැහැ. ඕක දිගට කර කර ඉන්නකොට ඒකේ තියෙන අර දරතය, පරිලාහය, කෝල ගති, කෝඩු ගති ක්‍රමයෙන් ගෙවෙන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචරයට Tamangeම ඒ ගති ගෙවෙන එක දැක ගන්න බෑ. ඒක ඒක මේ මේ ක්‍රමයේ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. ඒක යාට පෙන්නලා දෙන්න ඕන. යාට පෙන්ලා දෙන්න පටන් ගන්නකොට වෙහෙස ගතිය කාටක් තියෙනවා. ඒක හැටි. ඒ වුණාට සමහර ඇත්තන්න මේ සංසාරේ කාලය ඇති කියලා හිතච්ච කට්ටියට ওই ගැඹුරු ධර්මයේ හිත දාන්න හිතෙනවා. ඔය ওই ප්‍රතිපදාවට යන්න හිතෙනවා. ඕටියක් කරලා බලන්න හිතෙනවා. බලනකොටම හරියට බල්ලෙක් කලිත් වෙයිකට ආපුවම අනික් බල්ලෝ වට කරන අරු බිම දාගෙන හපලා කචල් දානවනේ. ටික දවසක් ගියාට පස්සේ උහුරු වෙනවා. ආන්නේ වගේ අපි මේ අලුත් ශාස්ත්‍රයට අලුත් සතියට පුරුදු වෙනවා. පුරුදු වෙනකොට තියෙනවා වෙහෙසනම් තමයි. හැබැයි එnde end end අර වෙහෙසෙයි නපුර විඳවනවා තමයි. ඒ විඳවීමේ තියෙන නපුර එnde end end end අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගන්න යනකොට කොච්චර කාලයක් භාවනා කරලා තියෙද නැත්නම් සෝවාන් වෙනකොට මේක තේරෙනවද? සකදාගාමි වෙනකොට තේරෙනවද අනාගාමි වෙනකොට තේරෙනවද කියලා අහුවොත් එහෙම උඟ දෙනෙක් කියන්නේ මම දැන වෙස්ට් එකේ කියන විදිහට කියන්නේ තමන් අනාගාමි මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ භාවනා කරනකොට කෙලස් කැපෙන හැටි. එච්චර කල් වෙලා තියෙනවා. දන්නේ පිපුණු මලේ රුව එමල දනීරෝ මලකෙදුවේ උඹ හැඩරුව බලන්න එපාව කරපන්. ඒක තේරෙන්න කල් ගන්නවා. ඉතින් හරි අසාධාරණයි ආදුනිකයෙක්ගේ පැත්තට. එයා දන්නේ මේ දේ කරනකොට ඇත්තටම භාවනාවේදී රාගය තනුක භාවයටපත් වෙනවද දෝෂේ තනුක භාවයටපත් වෙනවද කියලා තේරෙන්නේ නැහැ. මොකද රාගයේ තනුක කරන්නත් දෝෂේ තනුක කරන්නත් මෝහයේ තනුක කරන්නත් එක බේතයි තියෙන්නේ. සතිය. ඒක පුත්‍රයන්ස් කියනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සාත්තකමාය ඥායස අධිකමාය නිබ්බානස සච්චිකිරියාය මේ න්‍යාය මේකයි කියලා තේරුම් ගන්න එකම මාර්ගයයි තියෙන එක විතරමයි ලංකාවේ නැත්තේ ඒක විතරමයි නැත්තේ ලංකාවේ හැබැයි නැති බව දැනගෙන හිටියේ නැහැ දැන් මේ සතිපාසල අපි එළියට දැම්මට පස්සේ කට්ටියට පොඩි කලඹිල්ලක් තියෙනවා මේක නැති බවක් තේරෙන්න පටන් ගන්න තියෙනවා ඒ 100ක් උත්තරේ සතිපාසලේ උත්තරේ සතිය කියලා පිළිගන්න කැමති නැහැ. හැබැයි මේක නැහැ කියන නැති බව වැටහීම නිසා කවුරුත් කඩු කිනිසි අරගෙන අපිට යුද ප්‍රකාශ කරන්න ඉන්නේ නැහැ. ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ අර්ථකථනයේ හැටියට ඒකායන මාර්ගය කියලා කියන්නේ one and only way කියලා පරිවර්තනය කරලා තිබුණා. ඉතින් ඒක මම එහෙම gediy පිටින් කෑවා. ඒක නොවේ වෙන්න පුළුවන්. ඒ කායන කියන වචනේ තේරුම බුද්ධජාන්සේ අදහස් කරේ වෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක කියලා තියෙනවනේ ඒ කායන වයම්බික්ක මෙච්චරමයි මේක අවුරුදු 7ක් කෙරුවොත් ඒ කාන්ත ප්‍රතිඵල තියෙනවා කියලා අන්තිම සතිපට්ඨාන සූත්‍රය සමාප්ත කරනවා. ඉතින් පස්සේ මම මෙල්බන් ගිහිල්ලා කතා කරගෙන ඉනකොට කිව්වා ඔබ වහන්සේලා එහෙම පිළිගත්තට මේක ඒකායන මාර්ගය කියලා මේක ඒකායන මාර්ගය නෙවෙයි බොහෝ මාර්ග අතර එකක් කියලා කිව්වා. කමන්නේ ඉතින් මං නොමග ගිය මිනිහට මොකක් හරි මාර්ගයකට මෙච්චාම ලොකු දෙයක්. ඒ කාන්තේම නොමගෙන ගියේ. කට්ටිය නම් කිව්වේ මම සුමග යනවා කියලා. මම දන්නවනේ මගේ හිත කියන්නේ මොකද්ද කියලා නොකෑමන දහ වතුරා පට්ට බඳුරු හිතක් මට තියෙනවා. ඒක පිළිබඳව මට කිසිසේත්ම සැකේකුත් නැහැ. මම දන්නවා තොපිටත් එච්චරම තමයි කියලා. ඒසේම වේවා කියලා මම ලියනවා ඒක නිසා. මේකට පාරට වැටුණත් ඇතිනේ. එදි මම කතා කරපෙන්නාට කිව්වා බොහෝ මාර්ග අතර එකක් නම් ඔය බොහෝ මාර්ග වලින් එක තැනකට යන්න එපායි. බුදුහාමුදුරු ආනිසන්ත හතක් දේශනා කරලා තියෙනවානේ. ආනිසන්ත හතේම එක මාර්ගයයි. සත්‍යයේ විසුද්ධිය. ශෝක පරිදේව අයින් කිරීම. දුක්ඛ දෝමනස ඉවත් කිරීම. මාර්ගයේ දැන ගැනීම සහ නිවන. එක තැනකට බොහෝ මාර්ග තියෙනවා. බොහෝ දේවල් සඳහා යන්න නම් ආනිසන්ත හතක් පෙළගස්සලා තියෙන බුදුරජාණන් වහන්සේ. සතිපට්ඨාන දේශනා කරන්න ඉස්සෙල්ලා විශ්වාසයක් ඇති කරලා දෙනවා. මොකද උනේ මේකට? අතිපට්ඨාන මොකද උනේ? බලන්න මේක පොඩ්ඩක් කරලා බලලා ජීවිත කොච්චර පෙරලියක් ඇති වෙයිද නැත්නම් ජීවිත පරිවර්තනයක් වෙයිද පොඩි උන් ටිකට මේක ඉගැන්නුවොත් ලංකාවට මොන වගේ දෙයක් වෙයිද එහෙම නැත්නම් මේ සා විශාල ලෝකයේ අර්බුදයකට ලංකාව අර්බුද වෙලා තියේදී අපිට මේ වැඩේ කරන්න පුළුවන් උනේ කොහොමයි ඔය? අති ආනිසංස තමයි. ඉතින් ඒ නිසා ඒකයි කරන්න තියෙන්නේ. ඒක වැඩි කරනවා කියන්නේ ඒක වේපුලත්වයට යනවා. ඒතකොට රාග ద్వේෂ මොහ තනු තනු තනුකත්වයකට වැටෙනවා. මේක තේරුම් ගන්න තමයි අර රහත් මේ අනාගාමි වෙනකම් අපිට තේරෙන්නේ නැති. අපි මොකද්ද සද්ධාවක් තියෙනවනේ. මේ බුදුහාමුදුරුවෝ කියපු දේ හරියන්නේ ඇති. කල්බදු ක්‍රමයේදී බුදුහාමුදුරුවෝ දෙන්නේ මගෙන් ආයෝ මුදලක් අරගෙන උඹ ආයෝජනය කරපන්. උඹට හරි ගියාට පස්සේ ගෙවපන් කියලානේ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඉතින් සාර මුල් සෝවාන් වෙනකන් සකදාගාම වෙනකන් ලොකු විශ්වාසකෙන් මේක යන්නේ. සෝවාන් වෙනකොට විශ්වාසය පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. අවික්කප්පසාදයක් ඇති වෙනවා. ඒත් වැඩ ඉවර නැහැ. ඉස්සරහට යන්න යන්න තමයි තේරෙන්නේ. ඉතින් තේරිච්ච කට්ටියට යම් ආකාරයකට මේ මිනිසු මේ තන්නේ කර පචයක් විකුණන්නේ ලෝකේ. ඒතියෙදි මේ ගම්බීර ධර්මයේ දේශනා කරන එකක් තියෙනවා. ඒක කාලයක් ගියාට පස්සේ තමයි සාක්ෂාත්කරණය වෙන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නේ කියලා දැනගත්තට පස්සේ පුදුම පිපාසාවක් ඇති වෙනවා කාට හරි මේක කියලා දෙන්න.